කෝ විදා කම්මනාවත්තති ලෝකෝ කම්මනාවත්තති පජා කම්ම නිබන්දනා සත්තා රතස්සානීව යායතු තපිරේන බ්‍රහ්මචරියේන සංයමේන දමේන ච ඒතේන බ්‍රාහ්මනෝ හෝති ඒතං බ්‍රාහ්මන මුත්තමං කී විජ්ජාහි සම්පන්නෝ සන්තෝඛීන පුනබ්බවෝ එවං වා සිට්ඨ ඥානාහි රක්මා සක්ඛෝ විජානතං තී ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික සදෑවතුනි මේ සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ බෞද්ධ වැඩසටහන් මාලාවේ වස් කාලේ නිමා කොට චීවර මාසයට එළඹී දිනයන්හි පැවැත්වෙන අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව වශයෙන් ලැබුවා වාසිට සූත්‍රය මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ණාසකේ තමයි මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. ටිකක් දිග සූත්‍රයක් එකිනෙක ගාථාවක් පාසා දේශනා කරන්නට විස්තර කරන්නට උනත් මහා ධර්ම කරුණු රාශියක් මේ සූත්‍රයට සම්බන්ධ තිබෙනවා. එසේ තිබුණත් මම බලාපොරොත්තු වෙන්නේ සංක්ෂේපයෙන් නමුත් සූත්‍රයේ සමස්තාර්ථය පිළිබඳව ඔබට යමක් පහදා දීමට පින්තුනි මේ ධර්ම දේශනාව සඳහා අද විශාල පිරිසක් දායකත්වයක් දරනවා ඒ ඇරෙන්නට ලෝක පුරාම බොහෝ දෙනෙක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සැදී පැහැදී සූදානම්ව සිටින. මුලින්ම කෙටි ධර්මාවාදයක් දිය යුතු වෙනවා. ඊටම කෙටියෙන් සඳහන් කළොත් සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. සියලුම රසයන්ට වඩා ධර්ම රසය ජය ගන්නා බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව එහිමයි. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සංවිධානයේ අනුග්‍රහකත්වයෙන් කටයුතු කරමින් මේ ධර්ම දාණය ලෝපුරා බෙදා දීමට බොහෝ දිනක් කටයුතු කරනවා. එතකොට ධර්මය අනෙක් සියලු රසයන්ට වඩා වැදගත් රසයක් නම් ඒ රසය මිඳ ගැනීමට සූදානම් වන සියලු දෙනාටම සෙසු කල්පනාවන් බැහැර කරමින් මේ ටික වේලාව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සිත යොදවා සද්ධාව යොදවා කටයුතු කළ යුතු බව මෙනෙහි කළ යුතු බව සිහිපත් කරන්නට ඕනේ. ඊට වඩා දිගානුශාසනාවක් අවශ්‍ය වෙන්නේ මේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ වාසෙත්ත සූත්‍රය. මා මුලින් සඳහන් කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක එක්තරා සමයක වැඩ සිටියා ඉච්ඡානංගල කියන වනසන්දේ ආශ්‍රිතව. එවම මේ ස්තන් ඒකන් සමයම් භගවා ඉච්ඡානංගලයේ විහෙරති ඉච්ඡානංගලස්මින් වනසන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා එක්තරා කාලයක ඉච්ඡානංගල කියන ප්‍රදේශයේ ඉච්ඡානංගල කියන වනසන්නේ වනගොමි කැලෑරුදී බුදුරජාණන් වහන්සේ සමහර කාලවල සමහර අවස්ථාවල එහෙම වැඩ ඉඳිමින් විවේක සුවයෙන් කල්ගත කරලා තියෙනවා. ඉතින් ওই කාලේ බොහෝ දෙනා ප්‍රසිද්ධයයි සලකපු බ්‍රාහ්මණ මහාසාර කුල රාශියක් මේ ප්‍රදේශයට සම්බන්ධව තිබිලා තියෙනවා. අවිඤ්ඤාතා විඤ්ඤාතා බ්‍රාහ්මණ මහාශාලා ඉච්ඡානංගලේ පටිවස. ඉච්ඡානංගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ බමුණු බමුණු මහාසාර කුලවල අය ජීවත් වෙලා තියෙනවා. කොහොමද කියනවනම් චාන්චී බ්‍රාහ්මණ පවුල එක කණ්ඩායමක්. තාරුක්කෝ බ්‍රාහ්මණෝ තාරුක්ක බ්‍රාහ්මණ පවුල තව කණ්ඩායමක්. පොක්කර සාති බොහෝ බෞද්ධ දේශනාවන්හි සම්බන්ධ වෙන බෞද්ධ කතාවට සම්බන්ධ වෙන පොක්කර සාති බමුණාගේ පවුලේ කණ්ඩායම තව කොටසක්. ඒ වගේම ජානුස්සෝනි ජානුස්සෝනි බමුණා පිළිබඳව බුදු දේශනා කීපයකම සඳහන් වෙනවා. තාරුක්කෝ බ්‍රාහ්මනෝ තාරුක්ක බමුණාගේ පවුල. ජානුස්සෝනි බමුණ, තෝදෙය්‍ය බමුණ. තව තව ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බමුණු බමුණු පවුල් මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. ඒ අතර තරුණ බමුණු දෙන්නේ භාරද්වාජ වාසෙට්ට භාරද්වාජ වාසෙට්ට මේ බමුණු දෙන්න තරුණයෝ දෙන්නේ ඉලන්දාරි කියලා කියන්නේ එහෙම දෙන්නේ මේ දෙන්න අතකෝ භාෂා වාසෙට්ට භාරද්වාජානං මානවාන ජංගා විහාරං අනුචංකමානාන අනුවිචරමානාන අයි මන්ත්‍රා කතා උදපාරි මේ දෙන්නා හිතවත් මේ බමුණු දෙන්නා තරුණයෝ තරුණයෝ දෙන්නා ජංගා විහාරං අනුචංකමානාන කකුල් වලට ව්‍යායාම දීම සඳහා දැන් එදත් මේ ව්‍යායාම කටයුතු සිද්ධ වෙලා තියෙනවා ව්‍යායාම දීම සඳහා අනුචංකමාන ඇවිද ඇවිද ගියා ඇවිද ඇවිද යනකොට පින්වතුනි ආය මන්ත්‍රා කතා උදපාදි කියලා පොතේ සඳහන් වෙන්නේ බණ පොතේ මෙන්න මෙහෙම අන්තරා කතාවක් අතුරු කතාවක් මැද කතාවක් ඉපදුණා. පින්වතුනි දෙන්නේ හිතවත් නම් යම් ගමනක් යනකොට යම් යම් කතා ඇති වෙනවා. දැන් වුණත් එහෙමනේ. දැන් වුණත් කවුරු හෝ දෙදෙනෙක් මුණ ගැහුණාම ටිකක් දුර පාරේ යනවා නම් ආම්බෙන් හම්බ වෙලා හරි. ටිකක් දුර යනකොට අඩු ගන්න වැස්ස ගැන කතා කරනවා. පෑවිල්ල ගැන කතා කරනවා. එහෙම නැත්නම් බඩු මිල ගැන කතා කරනවා මොනවා හෝ අතුරු කතාවක් උපද්දව ගන්න උපදිනවා විශේෂයෙන් අපේ පෙරදිග මිනිස්සුන්ගේ ස්වરૂපය හැඩහුරුව ඒක ඒක නරක නෑ හොඳයි ඇසුරු කිරීම සඳහා යම් මාතෘකාවක් උපදවා ගන්න අතුරු අතුරු කතාවක් අතුරු මාතෘකාවක් ඇදගෙන යමක් කතා කරන එක නරක නෑ ඉතින් කොහොම වුණත් අර දෙන්න වාසෙක්ට මානවකයා භාරද්වාජ මානවකයා දෙන්න මේ දෙන්න අතුරු කතාවක් ඇදගත්තා. මොකද්ද මේ අතුරු කතාව? දැන් ಭಾರද්වාජ මානවයා තරුණයා අහනවා කතම්බෝ බ්‍රාහ්මනෝ හොති. කොහොමද යාළුවා බමුණෙක් වෙන්නේ? දැන් මේ දෙන්නක් බමුණු. කොහොමද බමුණෙක් වෙන්නේ? ಭಾರද්වාජ මානවකයා කියනවා යතෝකෝ බතෝ සුජාතෝ දෙපැත්තෙන් මේ කියන්නේ මෞපිය පරම්පරා දෙකෙන් මාතිතෝච පිතිතෝච මෞපිය පරම්පරා දෙකෙන්ම සංසුද්ධ ගහන කරනවා. ඒ කියන්නේ පිරිසිදු බවක් තියෙනවනම් දැන් ඒගොල්ලෝ විශ්වාස කරපු විදිය. පිරිසිදු බවක් තියෙනවනම් කොච්චරද යාව සත්‍තිම පිතාමහතු. ඒ කියන්නේ පිතාමහයුගා සත්‍තිම පරම්පරා හතක් දක්වා. දැන් අපේ විවාහයේ හැටියට නම් අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා කිරිකෑ මුත්තා නත්තා පනත්තා විවාහය ඔහොමනේ තියෙන්නේ. දැන් මේ විවහාර වලින් අපට අත්තා නැත්තම් සීයා නැත්තම් ආතා කියන પરම්පරාවෙන් එහාට කියන්න වෙන්නේ කලාතුරකින්. අඩු අඩු ආයස් වලින් මෙරිලා මෙරිලා මිනිස්සු ඉවර වෙනකොට එහෙම પરම්පරා ගැන කියන්න නැහැ. අතීතයේ ওই හත්මුතු කුල પરම්පරාව පිළිබඳව කියලා තියෙනවා. මේ හත්මුතු කුල પરම්පරාව දක්වාම පිරිසිදු වෙන්නට ඕනේ. එතකොට එහෙම පිරිසිදු බවක් තියෙනවා නම් ජාතිවාදයෙන් කිලුටක් නැත්තම් බමුණු හරියට ඉහලින් සලකලා තියෙනවා ජාතිය උප්පත්තියෙන් ජාතියෙන් බ්‍රාහ්මණෙක් වෙනවා කියලා මේගොල්ලෝ කිව්වේ මේ ජාතිවාදී ඉහලින්ම සලකලා තියෙනවා ඒ නිසා ජාතිවාදයෙන් කිලුටක් නැත්නම් අපවාදයක් නැත්නම් එහෙම තැනත්තා බ්‍රාහ්මණෙක් වෙනවා කියලා ಭಾರದ್ವಾಜ ඉලන්දාරියා තරුණයා ප්‍රකාශ කරනවා හැබැයි වාසෙට්ට මානවයා වාසෙට්ට මානවෝ ඒව මහා වාසෙට්ට මානවයා මෙහෙම කිව්වා තරුණයා මෙහෙම කිව්වා මොකද්ද කියන්නේ යතෝකෝ බෝ සීලවාච හෝති වත සම්පන්නෝච. එත්තාවතා කෝබෝ බ්‍රාහ්මනෝ හෝති. කොහොමද බ්‍රාහ්මණෙක් වෙන්නේ? සීලවාය හෝති. වත සම්පන්නෝ හෝති. සිල්වත් වෙනවනම් වත සම්පන්න වෙනවනම් ඒ තැනත්ත තමයි බ්‍රාහ්මණයා වෙන්න ඕන. දැන් මෙතන මේ භාරද්වාජ බ්‍රාහ්මණයයි වාසෙට්ට මානවයයි දෙන්න ගැන කතා කරනකොට වාසෙට්ට බ්‍රාහ්මණයා ටිකක් මතවාදී වශයෙන් ඉදිරියෙන් හිටපු බවක් පෙන්වනවා. ඔහු කියලා තියෙන්නේ වෘත සම්පන්න නම් සංවරකමක් තියෙනවනම් වෘත සම්පන්නකමක් තියෙනවනම් සිල්වත් බවක් තියෙනවනම් මේ සිල්වත් බව කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් යම් සීලයන් නෙමෙයි. බමුණෝ වෙනම සීලයන් ගැන කතා කරලා තියෙනවා. ඉතින් කොහොම හරි ඒ බමුණන් සඳහන් කළ සීලේ සීලවන්ත බව තියෙනවා නම් එහෙම තැනත්තා බ්‍රාහ්මණයා කියලා. හැබැයි මේ දෙන්නන් එක්කෙනෙකුටවත් බැරි වුණා නේවකෝස් අසක්ති භාරද්වාජෝ මානෝ වාසක් වාසෙට්ටම් මානවං සංඥාපේතුම් වාසෙට්ට මානවයාට භාරද්වාජ මානවයා මේ කාරණාව අඳුන්වා දෙන්නත් පුළුවන්කමක් ලැබුණේ නෑ ඒ වගේම වාසෙට්ට මානවයාට භාරද්වාජ මානවයාට මේ කාරණා හඳුන්වා දෙන්න පුළුවන්කමකුත් තිබුණේ නෑ දෙන්නට දෙන්න තමන්ගේ මතවාදී දැඩිසේ පීඩා හිටිය හැබැයි යාළුවෝ හැබැයි යාළුවෝ ඒ නිසා මේ දෙන්නා කල්පනා කළා අපි දෙන්නට මේක තෝරා බේරගන්න බෑ ඒ නිසා අපි වෙනත් පැත්තක් බලමු. වාසිට මානවය කියනවා භාරද්වාජ මානවයාට අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමනෝ ගෞතමෝ සත්‍යපුත්තෝ සත්‍යකුලාපබ්බජිතෝ සාත්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ඉච්ඡානංගල වනසණ්ඩේ වන රෝදේ කැලෑ රෝදේම ඉන්නවනේ. අපි යමු උන්වහන්සේ හොයාගෙන. ඒ බුදුරජාණන් වහන්සේගේ කීර්ති શબ્දයක් පැතිරලා තියෙනවා භාගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ කියලා. අපි නවගුණ ගාථාව හැටියට වන්දනමාන කිරීමේදී භාවිත කරන ගාථාව. ඒ ගාථාවේ තියෙන කාරණා ටික මේ. දැන් මේ වාසිත බ්‍රාහ්මණයා කියන මෙහෙම ප්‍රසිද්ධියක් තියෙනවනේ. ඉතින් ඒ ප්‍රසිද්ධියක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ ළඟ ඉන්නවනේ. මේ අපේ ගම්මානේ කෙළවර වනසණ්ඩේ වනරුදේ කැලෑ කොට්ටාසෙම ඉන්නවනේ. අපි උන්වහන්සේ කරා යම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු. මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා උන්වහන්සේ යමක් කියයි. යමක් කියයි. යතානෝ සමනෝ ගෞතම ව්‍යාකරිස්සති. මොනවා හරි බුදුරජාණන් වහන්සේ අපට निराකරණය කිරීමක් කරලා දෙයි. निराකුල කරලා දෙයි මේ ප්‍රශ්නේ. කතානන්දාරිස් ඒක අපි අහමු. ඒක අපි දරමු. ඒ කියන්නේ අපි විශ්වාස කරමු පිළිගමු ඒක දරාගනිමු ඊට පස්සේ ಭಾರද්වාජ මානවයා මේ මතයට මේ කතාවට මේ තීන්දුවට එකඟ වුණා දැන් දෙන්න යනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මෙතන විශේෂයක් තියෙනවා පින්වතුනි දැන් මහා මංගල සූත්‍රයේදී දෙවියන් පැමිණිලා බුදුරජාණන් වහන්සේට භගවන්තං අභිවාදිත්වා ඒක මන්තං අට්ඨාසි. භාග්‍යවතුන් වහන්සේට වැඳලා එහෙම එක පැත්තකටලා හිටියේ. ඒක මන් දන්නේ සීදී. එහෙම එකක් පස්සේ හිටි බුදුරජාණන් වහන්සේ හාත්පස ජේතවනේ ආලෝක කරගෙන ආවේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකක් පස්සේ ඉඳලා ප්‍රශ්න කළා. මේ දෙන්න මේ තරුණයෝ දෙන්න එහෙම වැන්දි නෑ. තමන් බ්‍රාහ්මණ මතධාරියෝ බමුණු විශ්වාස තිබුණේ බුදුහාමුදුරන්ට වැන්දි නෑ. භගවතා සද්දින් සම්මෝදින්සු. බුදුහාමුදුරට සාකච්ඡාවක් පැවැත්වුවා. සම්මෝදනය කළා. හොඳ ඉතින් සුවදව කතා කළ වැන්දෙන සම්මෝදනියන් කතම් සාරණියන් සීකල යුතු ආකාරයෙන් මේ සම්මෝදනාව පවත්වාගෙන ගියා. එහෙම කතා කරලා ඉවර වෙලා පැත්තකටලා ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ වැන්දෙන්නේ පැත්තකටලා ඉඳගත්තා. බමුණාරි ආඩම්බරයි කියලා මම මුලින්ම කිව්වා. එතකොට මේ බමුණු දෙන්න බුදුහාමුදුරුත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. හැබැයි මේ බමුණු අතර සමහර බමුණු ඉඳලා තියෙන ප්‍රගතිශීලී බමුණු. ඒ කියන්නේ යමක් ලෝකේ හොයන පැරණි ආචීර්ණ කල්පික මතයම පැවිච්ච ඉදිච්ච හනමිටියක් හරිය තියාගෙන ඉස්ම බෑ බෑ යනවා වගේ ගියේ නෑ ප්‍රශ්නයක් මතු වුණා සාකච්ඡා කළා එකඟතාවකට එන්න බෑ මේක දන්න කෙනෙක් හොයාගෙන යමු කවුද බුදුරජාණන් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේ කිත්ති සබ්දව අබ්බුක්කතු කීර්ති සබ්දය පැතිකලා තියෙනවා ශාක්‍ය කුලෙන් ඇවිල්ලා පැවිදි වෙලා තියෙනවා ශාක්‍ය කුලය කියන්නේ බමුණ විශ්වාස කරපු විදියට එදා බමුණන්ගේ බමුණෝ ඉහළින්ම ඉන්නවා කියලා ඒගොල්ලෝ කිව්වා. මහා බ්‍රහ්මයාගේ මුවින් උපන්න කියලානේ කියන්නේ. බුදුරජාන් වහන්සේ ඒකට සාර්ථක සහ තීක්ෂණ පිළිතුරක් දීලා තියෙනවා. ඉතින් මේ බමුණ දෙන්න බුදුරජාන් වහන්සේ ඉදිරියේ සාකච්ඡා කරන්න කියලා ප්‍රශ්න අහන්න පටන් ගත්තා. බුදුරජාන් වහන්සේගේ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මොකක්ද අහන්නේ? මේ බමුණන් වෙනවා කියන එක පිළිබඳව අපට තියෙන ප්‍රශ්නයක්. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ අපිට තියෙනවා මේ බමුණන් වීම පිළිබඳ ප්‍රශ්නයක්. අපි දෙන්න මත දෙකක ඉන්නේ. මේ භාරද්වාජ බමුණා කියනවා උපතින් પરම්පරා හතක් දක්වා සංසුද්ධ ගාහනික తත්වයේ තියෙනවා නම් පිරිසිදු බව තියෙනවනේ. එහෙම පිරිසිදු බවක සිටින පුද්ගලයා බමුණා කියලා මේ බමුණු තරුණයෝ දෙන්නා කියනවා. ඉතින් ඒ දෙන්නා කතා කරගත්ත විදිහටම කියලා ස්වාමීන් අපි දෙන්න අතර එක මතයක් නැහැ. එකඟ බවක් නැහැ. ඒ නිසා මෙන්න මේක අපට පහදලා දෙන්න. ඔබ වහන්සේ බොහොම ප්‍රසිද්ධයි. ඉතින් අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කරමින් මේ බමුණු දෙන්න. බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න කරන ගමන් කිව්වා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රශ්න කරන ගමන් කිව්වා අපි ප්‍රසිද්ධයි අපේ પરම්පරා ප්‍රසිද්ධයි. ඊළඟට අපි අපේ ගුරුවරු කියන විදිහටම අපේ ගුරුවරු සඳහන් කරන විදිහටම මන්ත්‍ර ජප කිරීම වාගේ දේවල් වලදී ප්‍රසිද්ධියක් ධර්මයෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපට මේ කාරණා පැහැදිලි කරලා දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. ඒ ගමන් බුදුරජාණන් වහන්සේට ස්තුති නැත්තම් ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමකුත් තියෙනවා. දැන් බමුණෝ ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණෝ කියලා කිව්වේ. ඉතින් ඒ බමුණු තමන් පිළිබඳ වර්ණනා කරගන්න ගමන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිර්ලෝභීව යමක් කියන. ඔබ වහන්සේ සම්බුද්ධ කියලා ප්‍රසිද්ධයි. ඒ වගේම යම් කෙනෙකුට යමක් හඳුන්වා දෙන්න ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔබ වහන්සේ හරියට ඡය වෙන පක්ෂය නිමාවටපත් කොට මොහුකුරාගිය සඳ මණ්ඩල වගේ පූර්ණ චන්ද්‍රයා වගේ. ඉතින් ඔබ වහන්සේ අපට මේක කියලා දෙන්න. ඔබ වහන්සේ යම් දෙයක් කියනවනම් දැන් මිනිස්සු හිතාන ඉන්නේ මිනිස්සු විශ්වාස කරන්නේ ලෝකයට ඇසක් පහළ වුණා කියලා. ලෝකයට ඇසක් පහළ වුණා කියලා. එසේ වූ බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේගෙන් අපි මෙන්න මේ ප්‍රශ්නේ අහනවා අපට කරුණා කරලා මේ කාරණාව කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දක්වනවා සඳහන් කරනවා මම ඔබට අනුපිළිවෙලින් අනුපූර්ව ලක්ෂණ සහිතව අනුපිළිවෙලින් යථා තතං සිදුවී ඇති ආකාරයෙන්ම මේ ජාතිය පිළිබඳව කතන්දරේ කියනවා. හොඳට ආගන්ට කියලා බමුණු තරුණයෝ දෙන්නට සීපත් කළා. බමුණු තරුණයෝ දෙන්න හොඳයි ස්වාමීනි කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තනකොළ නැත්නම් වල් වර්ග තනකොළ වර්ග තනකොළ වර්ගවල තියෙනවා ભેදයක් ස්වරූපෙන් හැඩෙන් වැවෙන ආකාරයෙන් තනකොළවල තියෙනවා ભેදයක්. ඒ වුණාට ඒ තනකොළ ඒක දන්නේ නැහැ. නමුත් එහෙම තියෙනවා. ඊළඟට පණුව, පළඟැටිය වගේ සත්තු. මේ සත්තුන්ගේ තියෙනවා ලිංග සහ ಜಾතිමය වෙනස්කම්. අන්‍යමඤ්ඤායි ಜಾති අන්‍යෝන්‍ය වශයෙන් ಜಾති පිළිබඳව වෙනස්කමක් තියෙනවා. ඊළඟට සිව්පා සත්තු. කුඩා සිව්පාවෝ ඔල්ලේ ඉන්න වගේ පුංචි පුංචි සත්තු. මහා අලියැත්තු වගේ මහ සත්තු මේ සත්ව වර්ග දෙකේ ලිංගං ජාතිමයන් තේසං ඒ අයගේ හඳුනා ගැනීමේ වෙනස්කමක් තියෙනවා එහෙම වුණාට අඤ්ඤමඤ්ඤාය ජාති මේගොල්ලෝගේ ಜಾති වශයෙන් වෙනස්කමක් තියෙනවා එතකොට උදරයම පාද කොට සලකන පාදූදර ඒ කියන්නේ උදරයම පා වශයෙන් පාවිච්චි කරන කකුල් වශයෙන් පාවිච්චි කරන්නේ බඩම ඒ කියන්නේ සත්තු උරග සත්තු බඩගායන සත්තු ඒ උරගියෝ දිග පිටක් සහිත උරගියෝ මේ මේගොල්ලෝගේ මේ සත්තුන්ගේ ණයා වෙනයි පොළඟ වෙනයි පිඹුරා වෙනයි ඒ වගේ සරු කරවැලා වෙනයි තිත් පොළඟ වෙනයි ලේ පොළඟ වෙනයි ගැඩවිලා වෙනයි මේ වගේ වෙනස්කම් තියෙනවා ඊළඟට මාසු මත්ස්‍යයන් පිළිබඳව සඳහන් කරනකොට සාගරයේ ජලයේ විවිධ මත්ස්‍යෝ ඉන්නවා මේ මත්ස්‍යයන්ගේ වෙනස් වෙනස් ස්වරූපත් තියෙනවනේ එහෙම වෙනස් වෙනස් ස්වරූප තියෙනවා ලිංගන් ජාතිමයන් තේසම් ඒගොල්ලෝගේ තියෙනවා ලිංග ජාතිමය වශයෙන් ලිංගය කියලා මෙතන කියන්නේ හඳුනා ගැනීමේ සංකේතය. අපේ විශ්වාසය අපි ව්‍යවහාර කරන හැටියටත් ඒකම තමයි. බුදුරජාණන් වහන්සේ ඒකම වෙනත් විදියකට දේශනා කළේ හඳුනා ගැනීමේ හැඩවුරුව ගැන. ඊළඟට පක්ෂීන් අහසේ විහංගම නැත්නම් අහසේ ගමන් කරන පියාපත් විදහා ගමන් කරන පක්ෂි වර්ගයන්. ඒ වර්ගයන් අතර වෙන් කිරීම ભેදයක් ලිංග සාජාතිමය වශයෙන් තියෙනවා. එහෙම මේ හැම සත්වයාගේම ලිංගයක් ජාතියක් පිළිබඳ වෙනස්කමක් තිබුණාට යථා ඒකාසු ජාතිසු ලිංගං ජාතිමයම් පුතු එවන් නැති මිනිස්සේසු ලිංගං ජාතිමයම් පුතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණ තරුණයිනි මේ මේ කියපු සත්ව හැමදෙනාගෙම ලිංගමය වශයෙන් ජාති වශයෙන් ભેද තියෙනවා තමයි හැබැයි මිනිස්සුන්ගේ එහෙම ભેදයක් නැහැ නැත්නම් ඒකාසු ජාතිසු ලිංගං ජාතිමයම් පුතු මිනිස්සුන්ගේ එහෙම වින් කරන්න වෙනස් කරන්න වර්ග කරලා දක්වන්න ස්වરૂපයක් වෙනසක් ඇත්තෙම නැහැ. කෙස් වලින් නැත්නම් කේසෙහි. හිසෙහි නැහැ. හිසෙන් නැහැ. න කන්නේ කන් බැලුවාම මිනිස්සු ඔක්කොගෙම කන් එක වගේ. පොඩි පොඩි වෙනස්කම් හැඩවුරුකම් තියෙන්න පුළුවන්. නමුත් සමස්තය ගත්තාම එක විදියක් තියෙනවා. ඊළඟට ඇස් නාකි ඇස් පිටලා තියෙන ඔක්කොගෙම යම් සම්මත එක තැනක. න මුකේන කටවලුත් එහෙමයි. නාස නාය නායේ ස්වરૂපේ නායේ ක්‍රියාකාරීත්වය නායේ හැඩය මේ සියල්ලම සමානයි. න ඔට්ටේ ඔට්ට කියන්නේ තොල්. තොල් වල වෙනසකුත් නැහැ. බමුයි ඇයි බැම? ඇයි බැම දැන් ඇතැම් අය තියෙන ටික ගලවලා වෙන පාට ගාලා වෙන වෙන විසිතුරු කළාට ස්වාභාවික මූලික ජන්ම පිහිටීම ඇයි බැම එක විදියයි. බමුයි ඊළඟට බෙල්ල බෙල්ලත් එහෙමනේ න අංශයෙන් ශරීර අංශයක්වත් වෙනසක් නැහැ. ಜಾති වශයෙන් වෙන් කරන්න කියලා දැන් මිනිස්සු ಜಾති වශයෙන් කුල වශයෙන් වෙන් කරනවානේ. ඒ වුණාට එහෙම වෙන් කරන්න ස්වરૂපයක් හැඩවුරුවක් කවර තැනක කවර අංගයකවත් නැහැ. න උදරයෙන් උදරයේ බඩ ඒ බඩෙහි වෙනසක් නැහැ. පිට පිට පැත්තත් එහෙම එහෙම වෙනසක් නැහැ. ඊළඟට කලවාදක නේ ජංගා කලවාදක. ඊළඟට කෙන්ඩා කෙන්ඩා දෙකෙත් ඒ වගේ. ඊළඟට ශරීර වර්ණයේ ස්වરૂපේ දැන් අපි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පෙරදිග නැත්තම් ඉන්දියාව ලංකාවත් ආශ්‍රය කළා මේ වටපිටාවත් ඉන්දියාවට සම්බන්ධ රටවල් ආශ්‍රය කරලා මේ එක රටක් ප්‍රදේශයක්වත් උන්වහන්සේ දැකපු විදිහට වෙනසක් පේන්නේ නැහැ. එහෙම වෙනසක් දකින්න පුළුවන් කමක් නැහැ. හාත්පසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ මිනිස් ශරීරයේ සලකනකොට මිනිස්සේ ශ්‍රේතං පච්චත්තං ශරීරයේ සුනවිජිත් ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙනසක් දකින්න පුළුවන්කම නැහැ. ඉතින් එහෙම නිසා යම් වෙනස්කමක් තියෙනවනම් ඒවා නිකන් මේ ව්‍යවහාර සම්මත විතරයි. ව්‍යවහාර සම්මත නිසා හැබැයි වෙනසක් දකින්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පුද්ගලයාගේ ශරීරයේ මිනිසුන්ගේ ශරීර පිළිබඳව වෙනස්කමක් නැති බව දක්වමි. මිනිසුන් වෙනස්කම් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? ඒක ආපහු දේශනා කරන්න. යෝයිකෝචි මිනිස්සේසු පුතු සිප්පේන ජීවිතී මිනිස්සු අතර යම් කෙනෙක් බ්‍රාහ්මණෙක් වේවා, ශාස්ත්‍රීයෙක් වේවා, වෛශ්‍යෙක් වේවා, ශූද්‍රයෙක් වේවා, එහෙම නැත්නම් උසස් කුලයේ කියලා කියපු කෙනෙක් වේවා, පහත් කුලයේ කියලා කියපු කෙනෙක් වේවා, ඔය කවුරු නමුත් ඔය කවුරු නමුත් ක්‍රියාත්මක වීම අනුව කර්මය අනුව ඔහු කරන කටයුතු අනුව වෙනස්කමක් වෙනවා නම් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් යම් මිනිස්සෙක් ගව පාලනයෙන් ජීවත් වෙනවා ගෝරක්ඛං උපජීවිත යෝහි කෝච මිනිස්සේසු ගෝරක්ඛං උපජීවති. එවං වාසෙට්ට ඥානාහි කසකෝ සෝන බ්‍රාහ්මණ. ප්‍රශ්නේ ඇහුවේ ප්‍රධාන වශයෙන් මා බමුණු දෙන්න අතරින් මේ වාසිට බ්‍රාහ්මණය. වාසිට බ්‍රාහ්මණයාම ආමන්ත්‍රණය කරමින් දෙනාටම සඳහන් කරන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය වාසිට බ්‍රාහ්මණය ගව පාලනය කරමින් යමෙක් ජීවත් වෙනවා නම් ගව පාලනය කරමින් යමෙක් ජීවත් වෙනවා නම් ඔව් කවුද? ඔව් ගොවියෙක්. ඔහු බ්‍රාහ්මණෙක් නෙමෙයි. නසෝසෝ නසෝ බ්‍රාහ්මනෝ එයා බමුණෙක් නෙමෙයි. එහෙම නැත්නම් යෝයි කෝච මිනිස්සෙසු පුතු සිප්පේ ජීවිතේ. නොඑක් මේ ශිල්ප තියෙනවා. ශිල්ප කලාවන් වශයෙන් ගත්තාම සූසැට ශිල්පයක් පිළිබඳව ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධව තිබුණා. ඉන්දියාවේ තිබුණු ජගත්දලා වල විභාගයේ විශ්වවිද්‍යාලවල මේ ශිල්පයන් හුඟක් ඉගෙනනවා. මේ මොන ශිල්පේ වුණත් මේ මොන ශිල්පේ වුණත් ඒ ශිල්පෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවනම් ඔහු ශිල්පියෙක් මිසක් බ්‍රාහ්මණෙක් නෙමෙයි. ඔහු ශිල්පියෙක් මිසක් බ්‍රාහ්මණෙක් නෙමෙයි. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් වෝහාරං උපජීවති. වෙළඳාමින් ජීවත් වෙනවා. වෙළඳාමින් ජීවත් වෙනවා නම් මේ වෙළඳාමින් ජීවත් වෙන තැනත්තා බ්‍රාහ්මණෙක්ද නැහැ. රසෝ බ්‍රාහ්මණු. එයත් බ්‍රාහ්මණෙක් නෙවෙයි. එයා වෙලෙන්නේ. එයා වෙලෙන්නේ. එහෙමත් නැත්නම් යෝයි කෝචි මිනිස්සෙසු පරපෙස්සේන ජීවිතී දාසකමින් අනුන්ට මෙහෙකම් කරමින් ජීවත් වෙනවා. ඒ මෙහෙකාරකම් කරමින් ජීවත් වෙන තැනැත්තා ඒ මෙහෙකම් කරමින් ජීවත් වෙන තැනැත්තා බ්‍රාහ්මණෙක් නෙමෙයි. ඔව් මෙහෙකාරෙක් පමණයි. ඒ කරන ක්‍රියාව අනු ක්‍රියාව අනුව තමයි මේ නම් දීම බුදුරජාන් වහන්සේ කරලා තියෙන්නේ. ඊළඟට එතනින් එහාට අදින්නම් ආදී යමෙක් නොදුන්න දෙයක් එහෙම ගන්නවා නම් නොදුන්න දෙයක් ගන්නවා කියන්නේ හොරකමෙන් ගන්නවා කියන එකනේ. යම් කෙනෙක් හොරකමින් යමක් ගන්නවා නම් හොර. ඒ තැනත්ත හොරා. එයා බමුණෙක් නෙමෙයි. එයා බ්‍රාහ්මණෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඊළඟට යම් කිසි කෙනෙක් පුරোহিতකමින් ජීවත් වෙනවා නම් දැන් රජුරවන්ට පුරোহিতකම් කළේ බමුණු. බොහෝ දිනාට උපදෙස් දුන්නේ පුරোহিতකම් කළේ බමුණු. ඔවුන්ගේ ඇදහිල්ලත් එක්කයි මේ සියලු පුරোহিতකම් කළේ. එතකොට ඒ පුරোহিতකම් කරන තැනත්තා කවුද? ඔහු යාජකයා. යාචකයා නෙමෙයි යාජකය යාචනා කරන තැනැත්ත දෙවියන් යදින යාග කරන තැනැත්ත පුරোহিතය. ඒ නිසා ඔහුත් බ්‍රාහ්මණ ගතියක් බ්‍රාහ්මණ ගුණයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඊළඟට යම් කිසි කෙනෙක් අවියාවුද පරිහරණය කරමින් යෝධෙක් වගේ ජීවත් වෙනවා යෝධා ජීවෙන ජීවිත උපජීවිතී ඔහු යෝධා ජීව. ඔහු බ්‍රාහ්මණෙක් නෙමෙයි. ඊළඟට අවසාන වශයෙන් දැන් ගමක් හෝ රටක් ගාමං රට්ටංච බුඤ්ජති ගමයි රටයි කනවා කියන එක නෙමෙයි ගමයි රටයි කනවා කියන එක නෙමෙයි ගමයි රටයි පරිභෝජනය කරනවා. ඒ කියන්නේ පාලනය කරමින් ඉන්න තැනැත්තා. ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් නෙමෙයි. බමුණු වංශයෙන් බමුණු කුලෙන් ආවා කියලා බ්‍රාහ්මණයෙක් නෙමෙයි. ඔහු රාජ්‍යු රාජතුමා. මේ ආකාරයෙන් නචාහම් බ්‍රාහ්මණම් භූමි යෝනිජං මත්ති සම්භවං. මම බ්‍රාහ්මණයා කියලා කියන්නේ යෝනිජං යෝනි උපන් පැනත්තා කියලා. ඒ කියන්නේ බ්‍රාහ්මණ પરම්පරාවේ ඉපදුනා කියලා එයාට බමුණ කියන්නේත් නැහැ. එහෙම නැත්නම් මව් પરම්පරාවෙන් අහවල් මාතාවගේ පුතා කියලා ඌට බ්‍රාහ්මණයා කියන්නේත් නැහැ. මම එහෙම පණවන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම සඳහන් කරන්නේ නැහැ. එයාට කියන්නේ බොහෝවාදී කියලා එච්චරයි. බොහෝවාදී කියනවා මිසක් ඔහු බ්‍රාහ්මණි නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් යම් පුද්ගලෙක් සබ්බ සංයෝජනං චෙත්වා සියලුම සංයෝජන සංයෝජනයන් දස සංයෝජනනේ බුදුරජාණන් වහන්සේ සංග්‍රහයක් ඇටියට එකතු කරලා දක්වලා තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදි වශයෙන් මේ සංයෝජන සියල්ල යම් කිසි කෙනෙක් ප්‍රහාණය කරලා සිඳලා දාලා චෙත්වා සිඳලා දාලා මේ සියලු සංයෝජනයන් සිඳලා දාලා යම් කෙනෙක් තැවීමක් නැතුව ජීවත් වෙනවා නම් ඊළඟට ඇල්මක් නැතුව ජීවත් වෙනවා නම් එහෙම තැනැත්තා තමයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි තෘෂ්ණාව දුරු කරනවා නම් චත්තානන්දින් වරත්තංච සම්දානං සානුක්කම යම් කිසි විදියකින් පුද්ගලයා සම්බන්ධ වන ඇලුම් බැඳුම් වරපටවල් බැඳුම් සහිත ඒ කියන්නේ පුද්ගලයන්ට තියෙනවා දරුවෝ කියලා නෑදෑයෝ කියලා ගෙවල් දොරවල් කියලා රැකී ආරක්ෂාව කියලා පෙම්වතා පෙම්වතිය කියලා ආදරවන්තයා ආදරවන්තිය කියලා අනිත් පැත්තෙන් තරහකාරයා තරහකාරිය කියලා නොඑක් විදිහේ ගැටුම් බැඳුම් දෙකම තියෙනවා මේ සියල්ල දුරු කරලා ආදාන සියල්ල දුරු කරලා ඇලීම් සියල්ල දුරු කරලා පලිගේ දුරු කරලා උක්කිට පලිගම් වෛරේ ද්වේෂේ ඉවත් කරලා දාලා යම් කෙනෙක් බුද්ධං තමහම් රූම් බ්‍රාහ්මණං බුදුවරේ මෙතන බුදු කියලා කියන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියන එක නෙමෙයි. අවබෝධ කරගත් තැනැත්තෙක් ඉන්නවනම් මේ ලෝක තත්ත්වය පිළිබඳව ඒ තැනත්තාට මම කියලා කියනවා මම කියනවා බ්‍රාහ්මණයයි කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ওই විදිහට බ්‍රාහ්මණ තත්ත්වය පිළිබඳව දිග විග්‍රහය මේ සූත්‍රයේදී දෙනවා. මම මුලින් සඳහන් කළා කෙටියෙන් කෙටියෙන් නමුත් මුළු සූත්‍රයේ සංක්ෂිප්තාර්ථයේ සමස්තාර්ථයේ අපි සාකච්ඡා කරන්න ඕන කියලා. එතකොට යම් ආකාරයකින් සියලු තෘෂ්ණාවන් ඡේ කරමින් ඉන්න ඕන. ඡේමින් ඡේ කරලා ඉන්නවා නම් ඒ වගේම සියලු බැඳීම් දුරු කරලා ඉන්නවා නම් සියලු ඇලීම් දුරු කරලා ඉන්නවා නම් ඒ තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ආක්‍රෝෂ දැන් බුදුරජාණන් වහන්සේට නොඑක් දෙන ආක්‍රෝෂ කළානේ. අක්කෝසං වද බන්ධංච. එහෙම ආක්‍රෝෂ වද බන්ධන. අදුට්ඨෝ යෝති තික්කති. ද්වේෂ කරන්නේ නැතුව යම් කෙනෙක් ඉවසෝනං චින්චමානිකාව ඇවිල්ලා චෝදනා කළා බුදුරජාණන් වහන්සේට. චෝදනා කළා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ ගැටුමක් නැතුව, වෛරයක් නැතුව, පලිගයක් නැතුව ඉවසව දාලා. එහෙම කෙනෙක් ඉන්නවනම් දන්තං අන්තිම ශාරීරං තමහං රූමි බ්‍රාහ්මණ. දමණය වූ මානසික තත්වයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ශරීරය අන්තිමම ශරීරය නම් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ ශරීරය ශරීරයක් වශයෙන් ලැබූ අන්තිම ශරීරය බුද්ධ ශරීරය උන්වහන්සේ පිරිනුවම් පෑවෙන් පස්සේ භව ගමන වශයෙන් එහාට ගිය කෙනෙක් නැහැ වෙනත් තැනක ඉපදිච්ච කෙනෙක් නැහැ එහෙම යන්ට දෙයක් තිබුණේ නැහැ එහෙම ක්ලේශ සම්බන්ධයක් පැවතුනේ නැහැ ඊළඟට පුනර්භවයක් ලබන්න තරම් චුති චිත්තයක් පහළ වුණේ නැහැ. එතනින් එහාට යන සම්බන්ධයක් නැහැ. ඉතින් අන්න එවැනි අන්තිම ශාරීරම් දන්තං අන්තිම ශාරීරම් තමහං භූමි ප්‍රාඥා. දමණය වූ අන්තිම ශරීරයේ දරණ තැනැත්තා. අක්‍රෝධී තැනැත්තා. ඊළඟට වෘත සමාදන් වූ තැනැත්තා. භාවනා ආදී වෘත සමාදන් වූ තැනැත්තා. එහෙම තැනැත්තාට මම කියනවා බ්‍රාහ්මණයා කියලා. ඊළඟට හරියට නෙළුම් පතක තියෙන වතුර බිඳුවක් වගේ. නෙළුම් කොලේ වතුර අල්ලන්නේ නැහැ නෙළුම් කොලේ වතුර අල්ලන්නේ නැහැ. එහෙම නැත්නම් ආරග්ගේරිය සාසපු ඔය ඉදිකට්ටක් උඩ දරන්න තියන්න බෑනේ. අබෑටයක්. එනේ ලොකු දෙයක් නෙවෙයි අබෑටයක්වත් තියන්න බෑ. අන්න ඒ වගේ එහෙම රැඳීමක්, ඇලීමක්, බැඳීමක් නැති තැනත්ත යෝන ලිම්පති. ඇල්මක් නැති වෙන තැනත්ත කාමයන් පිළිබඳව ඇල්මක් නැත්තම් එයාට මම කියනවා ප්‍රාක්‍මණය කියලා. ඒ වගේම යමෙක් දුක පිළිබඳව දන්නවා නම් දුක නැති කිරීම පිළිබඳව දන්නවා නම් මේ භවයේදීම මේ දුක නැති කරන්න පුළුවන් කියන එක දන්නවා නම් සහ විශ්වාස කරනවා නම් ඊළඟට මහා තබූ සසර බර ඒ කියන්නේ රහත් වුණා කියන එකමයි මහා තබූ සසර බර සයිතනම් එහෙම තැනත්තා බ්‍රාහ්මණෙක් කියලා තමයි මම සඳහන් කරන්නේ ඒ වගේම ගැඹුරු ප්‍රඥා ගම්බීර පඤ්ඤම් මේදහන් ගැඹුරු ප්‍රඥාවක් තියෙනවනම් ඊළඟට මග්ගා මග්ගස්ස කෝවිදං මාර්ග අමාර්ග පිළිබඳව යායුතු මඟ සහ නොයායුතු මඟ පිළිබඳව දැනුමක් දක්ෂ ලෙස තියෙනවනම් ඒ තැනත්තා ඒ වගේම උත්තම තැනකටපත් වෙච්ච උත්තමත්ත මනෝපත්තම් උතුම් තැනකටපත් වුණ කෙනෙක් ඉන්නවනම් ඒ තැන මෙතන මේ උත්තමත්වය කියලා කිව්වේ සෝවාන් වීම සකෘදාගාමී වීම අනාගාමී වීම අරණක් තියෙනවා. හැබැයි සෝවාන් වීම පිළිබඳ ඇල්මවත් නෙමෙයි, සකෘදාගාමි වීම පිළිබඳව ඇල්මවත් නෙමෙයි, අනාගාමී වීම පිළිබඳව ඇල්මවත් නෙමෙයි, කොටිම රහත් වීම පිළිබඳවත් ඇල්ම නෙමෙයි, රහත් ඵලය දක්වා ලැබූ තැනැත්තෙක් ඉන්නවනම් උත්තමාර්ථයට පත්වෙච්ච උත්තමත්ත මනුප්පත්තන් තමහම් භූමි රාක්මණන් එහෙම තැනැත්තාටත් මම කියනවා උතුම් තැනටපත් වෙච්ච නිසා බ්‍රාහ්මණ නැත්නම් බ්‍රහ්ම කියලා මම සඳහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තවත් මේ සූත්‍රයේම තියෙන ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. සම්බන්ධයක් නැත්තම් ගියන් සමග අසංසට්ටං ගහට්ටේහි. ගියන් සමග සම්බන්ධයක් නැත්තම් ඒ වගේම අනාගාරයේ චූබයන් අගාരിക විතරක් නෙමෙයි ගිහි විතරක් නෙමෙයි අනගාരിക පුද්ගලයන් පිළිබඳවත් අනගාരികත්වයේ පිළිබඳවත් ඇල්මක් මේ කියන්නේ සියලුම දේවල් පිළිබඳව ආසාව ඇල්ම නැති වුණා කියන එක. එහෙම ඇල්මක් නැත්තම් ඒ තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ වගේම තව කාරණාවක් තමයි දඬුවම කියන එක. දඬුවම කියන එක බහා තබලා නම් ඉවත් කරලා නම් අයින් කරලා නම් දඬුවම ඉවත් කරලා නම් ඊළඟට ස්ථිර කසේසු තාවරේසු එහෙමෙහි දඟලන ඒ වගේම දුවන පණින බය වෙන අය ස්ථාවර මතයක සිග්නායක කියන දෙගොල්ලන් පිළිබඳව ද්වේෂයක් වෛරයක් නැත්තම් හානියක් කරන්නේ නැත් යෝන හන්ති නගාති හානිය කරන්නේ නැත්නම් ඝාතනය කරන්නේ නැත්නම් මහා තබූ අවියාවුද තියෙනවනම් අවියාවුද අරගෙන යුද්ධ කරන්න ගහන්න මරන්න කොටන්න යන්නේ නැත්නම් එහෙම තැනත්තා බ්‍රාහ්මණයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ එදා සඳහන් කළා. ඒ වගේම යමෙකුගේ රාගේ නැත්තම් යස රාගෝච දෝසෝච ද්වේෂේ නැත්තම් ඒ වගේම මෝහේ නැත්තම් රාගය, ద్వේෂය, මෝහය, මානෝ මක්ඛෝච මානය, මකු බව. ඒ සියල්ලම ඈඩ් කරලා තියෙනවනම් ඒ තැනත් හරියට ඉදිකටු මොනෙහි අබෑටයක් තිබ්බා වගේ තමයි එහෙම තැනැත්තා ඒ පිළිබඳව ඇල්මක් ගැටුමක් ඇති කරගන්නේ නැහැ. අන්න ඒ තැනැත්තාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ වගේම ලෝකයේ ඉන්න දීර්ඝ, කෙටි, ඊටාම කුඩා ආදී සත්වයෝ ඉන්න. මේ සියලු සත්වයන් පිළිබඳව සහ ද්‍රව්‍යයන් පිළිබඳව උපාදාන වශයෙන් බැඳීමක් ඇලීමක් ඇති කරගන්නේ නැත්තම් එහෙම තැනත්තාට ඊළඟට සොර අදින්නන් ආදීති. සොරකමක් කරන්න නොදුන් දෙයක් දන්නේ නැත්තම්. එහෙම තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ ඇල්ම ආලය යස්ස ආලයෝ නිවිජ්ජಂತಿ යමෙක්ගේ ආලයක් නැත්නම් ඒ වගේම අකතං කති සැකයක් නැත්නම් කිසිම දෙයක් පිළිබඳව සැකයක් නැත්නම් දැන් ලෞකික ඔබ අප සියලු පුද්ගලයන්ට යම් යම් සැක යම් යම් අවස්ථාවල මතුවෙන. සියලුම දේවල් පිළිබඳ යම් යම් සැකයන් ඇති වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් රාහත් බෝධියෙන් බුද්ධත්වය නැත්නම් නිර්වාණය අවබෝධ කළ තැනැත්තාට කිසිම දෙයක් පිළිබඳ සැකයක් උපදින්නේම නැහැ. සැකයක් උපදින්නේම නැහැ. ඒ තැනැත්තාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. බ්‍රාහ්මණ කියලා මම කියනවා. යමෙක් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වැදගත්ම කාරණා කියලා. තවත් ඒ වගේම දෙයක් තමයි යමෙක් පිනක් හෝ පවක්. යම් පිනක් හෝ පවක්. යෝධ පුඤ්ඤංච පාපංච උභෝ සංගම් උපච්චික. පින් පව් දෙකම. පින්වතුනි මේක ටිකක් ගැඹුරින් හිතා ගන්න ඕන විග්‍රහ කර ගන්න ඕන තේරුම් ගන්න ඕන. හේතුව දැන් ඇතැම් දේශකයෝ සමහර අවස්ථාවල ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ සියල්ලම එපා ඕනේ නෑ කියලා කියනවා. මේ සියල්ලම එපා ඕනේ නැහැ කියලා කියන්නේ යෝධ පුඤ්ඤංච පාපංච උභව සංගම් උපච්චින. මේ රැස්කිරීම දෙකෙන් ඊතර වීම. මේක වෙන්නේ පින්වතුනි මේ ලෞකික ඔබට මට නෙමෙයි. මේ ලෞකික ඔබට මට මේ පින් වලින් බොහෝ ප්‍රයෝජන තියෙනවා. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණි නම් බුදුහාඳුරුම් දේශනා කරනවා. බුදුහාඳුරුම් දේශනා කරනවා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං කරන පින් නිතර නිතර කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ වයින් ප්‍රයෝජනයක් නැෑම කියලා කියනවා නම් උන්වහන්සේ එදා මේ බුදුබණ ওই විදිහට දේශනා කරන්නේ නෑනේ. එහෙම නෙමෙයි. මේ පින් වලින්ම මේ පව් වලින්ම රාත් භවයේ ලැබූ තැනත්තාට ප්‍රයෝජනයක් නැහැ. රාතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේට මල් මිටක් අරගෙන ගිහිල්ලා පූජා කරපු අවස්ථා තියෙනවා. අපේ විහාර පන්සල් වල මුගලන් ආන්දරෝ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නට යන අරන් යන ආකාරයේ දෝතේ මල් පොකුරක් තියාගෙන යන ආකාරي පින්තූර කලාකරුවා අඹලා තියෙනවා. ඒ උන්වහන්සේට පින් පිරෙන්න ඕන නිසා නෙමෙයි. ඒක හුදු ක්‍රියාවක් පමණයි. හුදු ක්‍රියාවක් පමණයි. ඒක හොඳ ශිෂ්ට ගරුකල යුතු ඒ වගේම ආදර්ශයට ගත යුතු ක්‍රියාවක් හැටියට ඒ මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැත්නම් මහා මොගලන් මහ රහතන් වහන්සේ අරියුත් මහ රහතන් වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ මේ උත්තමයේ ලෞතර බුදුරජාණන් වහන්සේට මල් පිටක් පූජා කරනවා කියලා කියන්නේ වැදගත් කාර්යයක්. මේ වැදගත් කාර්යය කරනකොට ඒ දකින්න බොහෝ දෙනා මේක ආදර්ශයට ගන්නවා. අච්චර වැදගත් සරියුත් මහරහතන් වහන්සේ ලෞතර බුදුහාඳුරන් වහන්සේට මල් පූජා කරනවා අපි පූජා කරන්න ඕන නේද කියලා හිතනවා. ඒ වැදගත් කාර්යය, ඒ වැදගත් ක්‍රියාව පිනක් සලකාගෙන කරන දෙයක් නෙවෙයි රහතන් වහන්සේ. හැබැයි පින්වතුනි ලෞකික ජීවිත ගත කරන නිර්වාණය දක්වා ගමන් කරමින් බුද්ධං සරණං ගච්ඡාමි කියපු තැන ඉඳලා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට සම්පන්න වෙච්ච සම්ප්‍රාප්ත වෙච්ච අප සියලු දෙනාට මේ මල් පූජා කිරීම එහෙම නැත්නම් ධාතු වන්දනා බුද්ධ වන්දනා කිරීම බුද්ධ පූජා තැබීම බෝධි වන්දනා බෝධි පූජා පැවැත්වීම ආදී සියලු කාර්යයන් මේ සංසාර ගමනේ නිර්වාණය දක්වා මොහුකුරා යාමට සැබවින්ම මේ සියල්ල පාදක වෙනවා කාරක වෙනවා සාධක වෙනවා උපකාරී වෙනවාමයි ඒ නිසා ඒව අතහරින්න හොඳ නැහැ මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ඒ සියලු පින් පව් වලින් ලබන ඵලයන් අතික්‍රමණය කළ. එතනින් එහාට ගිය මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය ලබාගත් තැනැත්තාට මේ සියල්ල දුරු කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. අශෝකං විරජන් සුද්ධං. ශෝකයක් නැහැ. ඇල්මක් නැහැ. කෙලස් දූවිලි නැහැ. ඒ වගේම හරි පිරිසිදුයි සිත. එහෙම තැනැත්තාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම එයාට කියන්නේ බ්‍රාහ්මණය කියලා. මෙයාට කියන්නේ ඒ තැනත්තාට කියන්නේ බ්‍රාහ්මණය කියලා. හරියට පිරිසිදු සඳ මණ්ඩල වගේ. ඒ වගේම පිරිසිදු විලක් වගේ. තණ්හා ආදී අනුසයන් සියල්ල දුරු කරපු තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණයා කියලා. ඒ විදිහට මේ බ්‍රාහ්මණයන් පිළිබඳව බමුණාගේ තිබුණ මත දැන් බමුණෝ අරගෙන ආවේ પરම්පරා හතක් පිළිබඳව කතන්දරයක්. පරම්පරා හතක් පිළිබඳව කතන්දරයක්. ඒ කතන්දරේ ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ. ඒ වගේම <clears throat> යමේ මේ සංසාරයේ තියෙන ගැටලු ගැටුම් සියල්ල දුරු කරමින් මේ සංසාරයේ තියෙන ගැටලු ගැටුම් සියල්ල දුරු කරමින් ඉදිරියට උතුම් ගුණධර්ම පුහුණු කරනවා නම් ගුණධර්ම පවත්වාගෙන යනවා නම් ඒ තැනත්තා මේ සියලු පලිපත නැත්නම් බාධා දුරු කරමින් ඊළඟට දුර්ගම ගමන කෙලවර කරමින් සංසාරය හිමාවටපත් කරමින් තින්නෝ පාරගතෝ ජායි කෙලවරටම ගියාන සංසාර සාගරයේ තින්නෝ තරණය කළා නම් ඒ තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණයායි කියලා. එතකොට කාමයේ දුරු කරලා ඊළඟට ගිහි වාසයේ දුරු කරලා ගිහි වාසයෙන් ඈත් වෙලා ඉන්න තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණයා කියලා කාම භව පරික්ෂීන තැනැත්තාට කාම භවයන් සීන කරපු තැනැත්තාට දුරු කරපු තැනැත්තාටත් මම කියන්නේ බ්‍රාහ්මණයා කියලා. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කරලා ඒ විදිහට කටයුතු කරනවා නම් මම බ්‍රාහ්මණයායි කියලා කියනවා. ඊළඟට මිනිස් භව මානසික යෝගය හිත්වා මානසිකං යෝගං මේ මනුෂ්‍ය ස්වરૂපය මනුෂ්‍යයා හැටියට ඉන්න තත්ත්වය එහෙම නැත්නම් දිබ්බ යෝගං උපච්චික දිව්‍ය දැන් දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවානේ දිව්‍ය තත්වයක් ඉවත් කරලා ඈඩ් කරලා ඊළඟට මේ සියලු බැඳීම් වලින් දුරු වෙච්ච තැනැත්තාට මම කියනවා බ්‍රාහ්මණය කියලා. ඒ වගේම රාජ්‍ය සංසාරයේ දිව්‍ය සම්පත් ආදී සම්පත් පිළිබඳව ඇල්ම ඇති කරගන්නා තැනැත්තා. ඊළඟට අරූපී බ්‍රහ්ම ලෝක පිළිබඳව ඇල්ම ඇති කරගන්න තැනැත්තා. ඒ සියල්ලෙන්ම ඈත් වෙලා කෙලෙස් රහිතව ඉන්නවා නම් කියන්නේ බුදුහාමුදුරු කියන්නේ මේ කෙමෙන් කෙමෙන් පියවරෙන් පියවර රහත් බවට යාම පිළිබඳව කතන්තරේමයි. ඊළඟට ඒ ඇල්ම දුරු කරගත්ත තැනැත්තා. එයා බ්‍රාහ්මණයා කියලා කියනවා. ඊළඟට උප්පත්තිය පිළිබඳ වැටහීම ඇති කරගත්ත තැනැත්තා. ඊළඟට ඒ උප්පත්තිය පිළිබඳව ඇල්ම නැති කරගත්ත තැනැත්තා. එයා බ්‍රාහ්මණයයි කියලා කියනවා. ඒ වගේම සුගතම් බුද්ධං තමහම් දුමි බ්‍රාහ්මණ. මනා ගමනක් යහපත් ගමනක් සංසාරේ යා යුතු ගමන නිවැරදිව ගිය තැනැත්තාට මම කියනවා බ්‍රාහ්මණය කියලා. ඊළඟට යක්ෂ ගතින් නිජානන්ති. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ ආයි ගියේ කොහෙද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ එතනින් එහාට ගියේ කොහෙද කියලා රාතන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ එතනින් එහාට ගියේ කොහෙද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට යමෙකුගේ ගතිය පිළිබඳව කියන්න බැරි නම් දේවා ගන්ධබ්බ මානුසා දිව්‍ය ගන්ධර්ව මිනිස්සු ආදී යම් තැනකට ගියා කියලා කියන්න නැත්නම් කෙලෙස් යලි යලි කියන්නේ මේ කෙලෙස් දුරු කිරීම කීනාසවන් සීනාශ්‍රව ආශ්‍රව සහිත කෙලෙස් දුරු කරගත්තා නම් එහෙම තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණය කියලා. ওই විදිහට කියාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පෙරවිසු කඳ පිළිවෙල දාන්න. පුබ්බේ නිවාසං යෝවේදී සද්දාපායංච පස්සති. ස්වර්ග අපාය ආදියත් දකින්න පුළුවන්කම තියෙනවා නම් දකින්නවා නම් ඒ විදිහේ තැනත්තාට මම කියනවා බ්‍රාහ්මණයාය කියලා. ඉතින් එහෙම කියාගෙන ආපු බුදුරජාණන් වහන්සේ ජාතියෙන් යලිත් ජාතියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. උප්පත්තියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. පින්වතුනි අපි කැමති වුණත් අකමැති වුණා. අදත් ලෝකයේ අනෙක් රටවලත් ඉන්දියාවෙත් අපේ රටෙත් විශේෂයෙන් මේ පෙරදිග. මේ ජාතිය පිළිබඳව කතන්දරේ විවිධ විවිධ ස්වරූප වලින් කියනවා. එදා බමුණු කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ තීක්ෂණ ලෙස මේ මතයටම පහර එල්ල කරමින් විවේචනය කරමින් හොඳ මතයක්. මේ බුදුහාඳුරු කියලා කියන්නේත් මේ ශාස්ත්‍රීය પરම්පරාවකින් ආඩම්බරකාරී પરම්පරාවකින් පැමිණි කෙනෙක් තමයි. එහෙම පැමිණිලාමත් ලෝකයට දේශනා කළේ ජාතියෙන් නැත්තම් උප්පත්තියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ කියලා. උප්පත්තියෙන් දැන් වසල සූත්‍රය කියන්නේ වසලෙක් වෙන්නෙත් නැහැ කියලා. ඒ වගේ මේ සූත්‍රي වාසෙත්ත සූත්‍රය. මේ වාසෙත්ත සූත්‍රයේදී කියන්නේ යම් කෙනෙක් හොරකම් කරනවා නම් හොරා. පැහැදිලිවම හොරකම් කරනවා නම් එයාට වෙන ලේබලයක් වෙන හැඳින්වීමක් නැහැ. මේක ජනතා අපේ ජන සමාජයට පැහැදිලිව වටහා ගන්න පුළුවන් දෙයක් වටහා ගත යුතු දෙයක්. යම් වැරද්දක් කරනවා නම් වැරදිකාරයා වැරදිකාරයාමයි. යම් අපරාධයක් කරනවා නම් අපරාධකාරයා අපරාධකාරයාමයි. වැරද්දක් කරපු තැනත්තා වැරදි කළේ නැහැ කියලා වෙන කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක පැහැදිලි. බුදුරජාණන් වහන්සේ වාසිත සූත්‍රයේ දේශනා කරන්නේ කියන්නේ හොරානම් හොරාමයි. එහෙම නැත්නම් 16 දාසකම් කරන තැනත්තා 16ක්. එහෙම නැත්නම් දවස પરම්පරාව එහෙම කියලා પરම්පරාවක් තියෙන්න බෑ. දැන් නවීන විද්‍යාත්මක මතය වුණත් ඒකනේ පින්වතුනි. රුධිරය වෙන් කරලා ගත්තෙන් පස්සේ කුල પરම්පරාව කියලා ගන්න වෙන් කරන්න එහෙම දෙයක් නැහැ. එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අර කුලේ මේ කුලේ කියලා එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා මේ බ්‍රාහ්මණ කුලවාදයට විරුද්ධව උන්වහන්සේ මේ මතය හරියට ගෙනල්ලා තියෙනවා. න ජච්චා බ්‍රාහ්මනෝ හෝති න ජච්චා හෝති අබ්‍රාහ්මන. පහත් කෙනෙක් වෙන්නේවත් උසස් කෙනෙක් වෙන්නේවත් මේ කුලය අනුව නෙමෙයි. ඒ නිසා බ්‍රාහ්මණයා කියලා කියන උතුම් ශ්‍රේෂ්ඨ පැවතුම් තියෙන තැනත්ත. රාත් වෙච්ච තැනත්තා දක්වා උතුම් ශ්‍රේෂ්ඨ පැවතීමක් තියෙන තැනත්තා. ගෝවියා ගෝවිකම කරනවා නම් ගෝවියා. එහෙම නැත්නම් වෙලෙන්දා වෙලනාම කරනවා නම් වෙලෙන්දා. එයා බමුණෙක් නෙමෙයි. ඔය ආදි වශයෙන් දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මේ වාසිත සූත්‍රයේ අවසානයේදී රහත් බව දක්වා රහත් බව දක්වා මතු කරගෙන ඇවිල්ලා තමයි මේ ධර්ම දේශනාව නිමාවට පත් කළේ. එහෙම නිමාවට පත් කරද්දී මේ බමුණු තරුණය දෙන්න මේ බමුණු තරුණය දෙන්න බුදුරජාණන් වහන්සේ මතේ ඉවසා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම හරි ලස්සනයි හරි හොඳයි ඔබ වහන්සේ හරියට අන්ධකාරයේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දක්වලා රූප බලන අවස්ථාව සලස්සලා දුන්නා වගේ කටයුතු කළා. අපි ඔබ වහන්සේ සරණ යන මිදෙන සෝවාන් වුණා. අපි ඔබ වහන්සේ සරණ යනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අපි උපාසකයන් හැටි සලකන්ට කියලා ප්‍රකාශ කරලා හිටියා. ඉතින් පින්වතුනි මීට වඩා දීර්ඝව ධර්ම දේශනා කරන්නේ ඒ උතුම් නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට බුදුරජාන් වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමට සියලු දෙනාටම හැකියාව වාසනාව ලැබේවා සෑම දෙනාටම ඒ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා මේ උතුම් දවසේ ප්‍රාර්ථනා කරමු සෑම දෙනාම. තබන ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. එසේම මේ කාර්යයට සම්බන්ධ වන ගංගි සංස්ථාවේ සියලු දෙනා ඇතුළු හැම දෙනාටමත් යහපත් ප්‍රාර්ථනා ඉටු කරගෙන මෙලොව සුවේ පරලොව සුවේ අති උත්තම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා ඔබ සෑම දිනකට ධර්ම ශ්‍රවණය කළ සෑම සීල දිනකටම දෙව් මිනිස් සබ නිවන් සබ ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු ධම්මදේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු මම් පරං දේවෝ වස්සතු කාලේන සස සම්පatti හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අද ධර්මානුශාසනා පවත්වනු ලැබුවේ රිකිල්ල ගස්කඩ දෙහිපේ කීනගහවෙල ශ්‍රී ධර්මපාලාරාමාධිපති රිකිල්ල ගස්කඩ දෙනිකේ ඉසුරුපාසලේ නියෝජ්‍ය විදුහල්පති උඩහේවා හැට හංගුරංකිත දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති තැන්පත් සමස්ත ලංකා සාමවැලිසුරු ශාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද බඹරගම ජිනරතන ස්වාමීන් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ CD පැටි හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් කැසට් තාලවිහලින් ඔබට ලබා ගත හැකියි. දායකත්වය ලබා ගැනීමටත් විස්තර විමසන්න මේ දුරකථන අංකයෙන් 0112 697 140 0112 697 140 talk was recorded by Cecil J. Asinka. May he share all merits on this good deed.